පින්නතනේ කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව සම්බන්ධයෙන් සහ ධර්මයේ සම්බන්ධයෙන් ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳවයි විශේෂයෙන් අප සාකච්ඡා කරනු ලබන්නේ. ඉතින් අද දවසේදීත් අපට දහම් ගැටළු යොමුව තිබෙනවා. ඒ ධර්ම ගැටළු පිළිබඳව සාකච්ඡාව අද දවසේදීත් අපි මේ කමතහන වැඩසටහන ඔස්සේ සිදු කරනු ලබනවා. ඔබට පුළුවන් දැනගන්නට අවශ්‍ය භාවනාව ප්‍රතිපදාව සම්බන්ධයෙන් තිබෙන ගැටළු සහ ධර්මයේ සම්බන්ධයෙන් තිබෙන ගැටළු යොමු කරලා ධර්මානුකූල විසඳුම් ඔබට ඒ හරහා ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේදී යොමු තිබෙන ගැටළු දිහා අපි අවධානය යොමු කළොත් පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බල ධර්ම අතර වෙනස කුමක්ද? මේවා උපදවා ගන්නා ප්‍රතිපදාව කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේ පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බල ධර්ම කියලා කියනකොට ඉන්ද්‍රිය ධර්ම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට මේ තමයි ඉන්ද්‍රිය ධර්ම. ඒ වගේම බල ධර්මත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ආකාරයට බල ධර්මත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධර්ම හතර ධර්ම පහම එක හා සමාන විදිහටනේ දකින්න පුළුවන්කම තියෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බල. එතකොට වීරය ඉන්ද්‍රිය, වීරය බල. සති ඉන්ද්‍රිය, සති බලය. සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය. මේ නම් විදිහට ගත්තාම මේ හැම එකක්ම එකම ධර්මයේ තමයි හඳුන්වන්නේ. එතකොට හැබැයි මෙහි කෘත්‍ය සම්පාදනය මෙන් කෙරෙන වැඩ කොටස අනුව තමයි මේ ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්මයන් කියලා වෙනමම මේ දේවල් නම් කරන්නේ. එතකොට ඒ ධර්මය ප්‍රධාන වීම සහ ඒ ධර්මයේහි බල පැවැත්වීම කියන එක කරුණු දෙකක්. ඉන්ද්‍රිය ධර්මයක් සහ බල ධර්මයක් අතර අපිට තේරුම් ගන්නට තියෙන්නේ ඊටාම සියුම් ස්වභාවයක් සියුම් ලක්ෂණයක්. දැන් යම් කිසි විදිහකින් යම් ආයතනයක ප්‍රධානියෙක් ඉන්නට පුළුවන්. ඒ ප්‍රධාන බව ඔහුගේ තිබෙන නිසා ඔහුට අපි හඳුන්වනවා ඉන්ද්‍ර කියලා. නැතිනම් ඔහු ප්‍රධානත්වයේ දරන නිසා. ඒකට ඉන්ද්‍රිය ධර්මයනොත් ඒ නිසා අපි හඳුන්වනවා ඒ ධර්මයන් ප්‍රධාන වෙන නිසා ඒව ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒවා ප්‍රධාන වෙනවා වගේම ඒ ධර්මය තමන්ගේ බලය පවත්වමින් අනෙක් ධර්මයන්ට බලපෑම් සිද්ධ කරනකොට අපි ඒකට කියනවා බල ධර්ම කියලා. එතකොට ඒ කියන්නේ ආයතනයක ප්‍රධානියෙක් ඉන්නට පුළුවන් ඒ ප්‍රධානියා සතු බලය බලපැවැත්වෙන තැන් තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඔහු සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට අනිත් ඉන්න අය සාමාන්‍ය මිනිස්සු ඒ ඒ අතින් සමාන ලක්ෂණ තමයි. හැබැයි ඔහුගේ බල පැවැත්වීම අනික් අයට බලපානවා. එතකොට අන්න ඒ විදිහට තමයි මේ බල ධර්මයන්ගේ තිබෙන විශේෂත්වය තියෙන්නේ. ඒක අනිත් දේවල් වලට බලපෑම තියෙනවා. බල පැවැත්වීම සිද්ධ කරනවා. අන්න ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම ගැන කතා කරනකොට ඒ දෙක තමයි එතන තියෙන විශේෂත්වය වෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බල බවටපත් වෙනවා. සත් ඒ වගේම වීරිය ඉන්ද්‍රිය, වීරිය බල බවටපත් වෙනවා. බලයක් බවට පත් වෙන්නේ පින්නතුනි ඒක නැවත නැවත නැවත නැවත භාවිත වීම තුළ යෙදීම තුළ තමයි ඒ ධර්මය බල ධර්මයක් බවට පත් වීම සිද්ධ වෙන්නේ. එහෙනම් එය බල ධර්මයක් බවට පත්වන්නට නම් ඒක නැවත නැවත නැවත නැවතෙහි ඒ ධර්මයේහි භාවිතයක් තියෙන්නට ඕන. එතකොට යම් සිතක ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ඒක උපදින්නට පුළුවන්. හැබැයි නැවත නැවත ඒ ධර්මයෙන් දියුණු කිරීම ඇතුලේ ඒ බල ධර්මයක් විදිහට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒක බලයක් බවට පත් වෙනකොට ඒ සිත නිරන්තරයෙන් මේ ධර්මයේ වෙත පුහුණුව ලබනවා නැතිනම් ඒ ධර්මයේහි වැඩිම සිද්ධ කරගත්ත අනෙක් ධර්මයන්ට බලපවත් බලපෑම් සිද්ධ කරන දෙයක් බවට පත්ව තිබෙන එක තමයි බල ධර්මයක් බවට පත් වෙනකොට එහි තිබෙන ස්වභාවය. ඒ ධර්මයන්මයි ඉන්ද්‍රිය ධර්මයන්මයි බල ධර්මයන් බවට පත් වෙන්නේ. එතකොට මොනවාද මේවා උපදවා ගැනීම සඳහා තිබෙන ප්‍රතිපදාව? දැන් අපි වැඩි අවධානයක් යොමු නොකලාට අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව කියන දේ තුල පින්නතුනි මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් සහ පංච බල ධර්මයන්ගේ දියුණුව අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ සහ පංච බල ධර්මයන්ගේ දියුණුව නැතිව නිවන් මඟ උපදිනවා කියන එක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ පැවැත්මත් පංච බල ධර්මයන්ගේ පැවැත්මත් අනිවාර්යයෙන්ම වැඩිවීමක් තියෙන්නට අවශ්‍ය වෙනවා. එතකොට සද්ධා, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ධර්මයන්ගේ දියුණුව ඇති කර ගැනීම සඳහා ඒ ධර්මයන්ට අනන්‍ය වූ පැතිකඩවල් පිළිබඳව තමන්ගේ සිත භාවිත කිරීම කෙනෙකු විසින් පුරුදු පුහුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට කෙනෙකුගේ මේ එක ඉන්ද්‍රිය ධර්මයක් වැඩි වුණොත් එහෙම ඒ ඉන්ද්‍රිය වේමස්සතාවය නිසා ඉන්ද්‍රිය සම නොවීම නිසා ඔහුට එතනින් එහාට මාර්ගය වඩන්නට බාධා ධර්මය බාධා පැමිණෙනවා. ඒ නිසා ඔහුට ධර්මයේ වැඩිමක් නැහැ. ඒ නිසා මේ බාධාවන් අඩු කරගන්නට නම් මේවා ඉන්ද්‍රිය සමව පවත්වා ගන්නට ඕනේ. බොජ්ජංග ධර්මයන් Tamange සිත තුළ උපදින්නට පවා මේ ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා එහෙම නැතිනම් මේ ඉන්ද්‍රයන්ගේ සම පැවැත්ම කියන එක උපකාර වෙනවා. බල ධර්මයන්ගේ සම පැවැත්ම කියන එක උපකාර වෙනවා. කෙනෙකුගේ චිත්තසංතානය ශ්‍රද්ධාව තුළ නැවත නැවත නැවත නැවත භාවිත වීම තුළ සද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙලා සද්ධාව බල ධර්මයක් බවට පත් වෙලා එය අනික් ඉන්ද්‍රිය ධර්මයන්ට බලපාන බවට පත් වෙන්නට පුළුවන් බලපෑමක් ඇති කරන තැනට ඒක පත් වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා සද්ධාව කියන දේ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් වෙනවා කියලා කියනකොට ඒක අනික් ධර්මයන් හා සමානුපාත කරගන්නට පුළුවන්කම තිබෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වුණොත් එයා කාෂ්ඨක වෙනවා. ඒක ශ්‍රද්ධාවට ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒකට ඔහුගේ ශ්‍රද්ධාව සඳහා හිත නැමෙන්නේ නැහැ. ශ්‍රද්ධාව වැඩි වුණොත් ඔහු ප්‍රඥාවට හිත නමන්නේ නැහැ. ඒකේන ලෞකික කුසලයන් තුළ තමන්ගේ හිත රඳවගෙන ඉන්නවා. ඒ ශ්‍රද්ධාව කියන පදනම විතරක් ඔහුට පිහිටා සිටිනකොට ඒක ඒක දියාරු වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව රාගයට ආසන්න කරුණක් බවටත් පත් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව කෙනෙකුගේ හිත තුළ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් විදිහට අනෙක් ධර්ම යටපත් කරගෙන තියෙනවනම් අනිත් ධර්මයන් හා සමානව ඒක උපදින්නේ නැති වුණොත් ඒකත් ප්‍රතිපදාවට බාධා කර දෙයක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව කියන දේ වක්කලි තෙරුන් වහන්සේට වගේ බලවත් ගිය ශ්‍රද්ධාවක් කෙනෙකුට තිබුණොත් ඔහුගේ ධර්මාවබෝධයට ඒ බලවත් ගිය ශ්‍රද්ධාවම හානිදායක වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා කෙනෙක් පිළිබඳව එහෙමත් නැතිනම් අපිට අනෙක් ඉන්ද්‍රිය ධර්මයන්ට වඩා හෝ යම් කිසි සංඝයා පිළිබඳව හෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ ධර්මයේ පිළිබඳව හෝ අනෙක් ඉන්ද්‍රිය ධර්මයන්ට වඩා වැඩිතර ලෙස ශ්‍රද්ධාව පමණක් වර්ධනය වෙනවා නම් එතකොට අපි දැනගන්නට ඕනේ ශ්‍රද්ධාව අඩු කරන්න නෙමෙයි අනෙක් ඉන්ද්‍රිය ධර්මයන් ඒ தත්ත්වයට පත් කරගන්න විදිහට එයාගේ මනස වඩන්න. හැබැයි චිත්තසංතානය තුළ ශ්‍රද්ධාව අඩු නම් ශ්‍රද්ධාව අඩු නම් ඒ කෙනා අනික් ධර්මයන්ගේ සිත වැඩිම පසකින් තබලා ශ්‍රද්ධාව දියුණු කරන්නට අවශ්‍ය තැනක හිත මෙහෙවන්නට ඕනේ. ඒකට බුද්ධානුස්සතිය උපකාර කරනවා, ධම්මානුස්සතිය උපකාර කරනවා, සංඝානුස්සතිය උපකාර කරනවා. ඒකට තමන්ට භාවනාවන් විදිහට ඒ වගේ තැන්වල තමන්ගේ හිත උපද පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ශ්‍රද්ධාව කියන තැන හිත දියුණු වෙන්නට අවශ්‍ය විදිහට තමන්ට ඊට අනුරූප කතා වස්තු ඇසුරු කරන එක ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයන් අසුරු කරන එක, ඒ වගේම Tamanට ශ්‍රද්ධාව ඇතිවන ක්‍රමය පිළිබඳව ගවේෂණය කරන එක. මොකද ලෝක චරිතනානත්වයන් අනුව කෙනකෙනාට ශ්‍රද්ධාව උපදින්නේ වෙනස් වෙනස් විදිහකට. කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් පිළිබඳව ආශ්චර්යමත් සිදුවීම් පිළිබඳව බුදු සිරිතෙහි තිබෙන ඒ දේ ගැන කතා කරනකොට තමන්ගේ හදවත ශ්‍රද්ධාවෙන් ඉල්පී ගිහිල්ලා තමන් වද වැටෙනවා. ඒක ශ්‍රද්ධාව ඇති වෙන එක අවස්ථාවක්. තවත් කෙනෙකුට ශ්‍රද්ධාව උපදින්නේ ප්‍රඥාවත් සමග. ඒ කෙනාට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාඨවය පිළිබඳව කල්පනා කරනකොට ඒ ඥාන વિશે පිළිබඳව මෙනෙහි කරනකොට ඔහුට ශ්‍රද්ධාව උපදිනවා. එතකොට තමන් හඳුනා ගන්නට ඕනේ තමන්ට ශ්‍රද්ධාව උපදින්නේ මොන ආකාරයකද කියලා. අන්නේ ශ්‍රද්ධාව උපදින මානසිකාරය වඩාත් ප්‍රධාන ලෙස භාවිත කිරීම තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය උපදිනවා. උපන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බල ධර්මයක් බවට අපිට දියුණු කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒකම නැවත නැවත භාවිත කිරීම තුළ. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව කියන දෙයට අපිට ඒ විදිහට උත්සාහවත් වන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ වීරය කියලා කියන්නේ වීරය කියලා කියන්නේ අපේ තියෙන උත්සාහවත් බව. ඒ උත්සාහවත් බව නැවත නැවත අපි හිත උත්සාහයට නමනකොට ඒ ඉන්ද්‍රිය ධර්මය බල ධර්මයක් බවට පත් වෙනවා. එතකොට ඉන්ද්‍රිය අනෙක් දේවල් අභිභවා බලපෑම් කරනකොට Tamange වීරය කියන දේ අනික් දේවල් යටපත් කරගෙන වීරේස්මතුවන්නට බලනවා. වීරය ඕනවට වඩා වැඩි වුණොත් අනිත් ඉන්ද්‍රිය ධර්මයන් අභිභවා ගියොත් ඒත් ප්‍රශ්නයක්. වීරය කරනවා කියන එකත් අනිත් ධර්මයන්ට වඩා ප්‍රමාණය ඉක්මවා යන තැනකටපත් වුණොත් ඒත් ප්‍රශ්නයක්. ඒතකොට තමන්ගේ හිත සමාධිමත් වෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය ඉලක්කයට ඒත් යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හරියට සෝන කුටි කන්න හාමුදුරන්ට වගේ. සෝන කුටිකන්න හාමුදුරුවෝ ඉතාම සුකුමාල ජීවිතයක් ගත කරපු කෙනෙක්. ගිහි කාලෙදී උන්වහන්සේගේ කනෙහි තිබුණු කුණ්ඩලාභරණයෙහි වටිනාකම කෝටියකට වැඩි. ඒ නිසා තමයි කෝටි කර්ණ කුටි කන්න බවට පත් වෙන්නේ. ඉතින් මේ සෝන හාමුදුරුවෝ පැවිදි වුණා ශාසනය. පැවිදි වෙලා උන්වහන්සේ සක්මන් කළා උන්වහන්සේගේ කකුල් හරි සියුමැලි කවදාවත් පාවහන් නැතුව পায় බිම සබා ඇවිද නැහැ. ඉතින් ඊටාම සියුමැලේ හරියට ශරීරයේ තියෙන අනිත් සියුම් තැන් වගේ උන්වහන්සේගේ යටිපතුල් දෙකත් හරි සියුමැලී කියනවා. හරියට රෝම කූප වැවෙන්නට පුළුවන් තැනක් වගේ. ඉතින් මේ සෝන කුටි කන්න හාමුදුරුවෝ උන්වහන්සේ පැවිද්දටපත් වුණාට පස්සේ සක්මන් මළුවට බැහැලා සක්මන් කරන්න පටන් ගත්තා. උන්වහන්සේ සක්මන් කරනකොට අර වැලි කැට උන්වහන්සේගේ කකුල් දෙකේ ඇනිලා ලේ ගලන්න ගත්තා. හැබැයි උන්වහන්සේ සක්මන නතර කළේ නැහැ. උන්වහන්සේ නැවත නැවත වීරය කළා. නැවත නැවත හිත සබමින් උන්වහන්සේ නැවත නැවතත් සක්මන් කළා. කකුල් පැල්ලලා ලේ ගලන්න ගත්තා. ඒත් සක්මන නතර කළේ නැහැ. හරියට සක්මන හරකෙක් මරපු තැනක් වගේ. සතෙක් ඝාතනය කරපු තැනක් වගේ. ලේ පැවර පැවරුණු තැනක් බවට පත් වුණා කියලා කියනවා. ඉතින් කකුල් පැලලා ලේ ගලනකොට සක්මන් කරලා ඇවිද ගන්න බැරි වෙනකොට දනගදා සක්මන් කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ සෝන කුටිකන්න හාමුදුරන්ගේ වීරය දැකලා අධිකතර වීරය දැකලා සෝන හාමුදුරන්ට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා වීරය සමතාවයේ සමතාවයට පත් කරගන්න වීරය අනිත් ඉන්ද්‍රයන් හා සමාන කරගන්නට කියලා. එතකොට සෝන කුටිකන්න හාමුදුරන්ට වගේ අධිකතර වීරයක් හිතේ ඇදුනොත් ඒත් හරියන්නේ නැහැ. හැබැයි ඒ වීරය නැති වෙලා ගියොත් ඒත් නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ ප්‍රමාදී මිනිස්සු බවට පත් වෙනවා. ඒ නිසා වීරය කරන්නටත් අවශ්‍යයි. වීරය කරන කෙනා විසින් නොඑක ආකාරයට වීරයෙහි ආනිසංස දැකලා එහි තියෙන වැදගත්කම දැකලා ඊට අදාළ වුණ සූත්‍රාදිය පරිශීලනය කරමින් ඒ වගේම අපාය භය පච්චවෙක්කනාදී ඇති කරගනිමින් සතර අපාගත වුණොත් නිඳ වෙන දුක විඩාව පිළිබඳව මේ ලැබුණු අවස්ථාව පිළිබඳව ඒ වගේම Tamanගේ ශාස්ත්‍රඥහන්සේ පිළිබඳව ඒ වගේම Tamanta ශාස්ත්‍රඥහන්සේගෙන් ලැබුණු දායාදේ පිළිබඳව ඒ වගේම සබ්‍රක්‍මචාරයන් වහන්සේලා අපි සරස් තෙරුන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේ වැනි මහා උත්තරීතර තෙරුන් වහන්සේලාගේ ඒ සංඝ පරපුර ඇසුරු කරන අය ඒ සංඝයාගේ පරපුරට අයිති අය ඒ සංඝයා ඇසුරු කරන්නට වාසනාව ලැබුණු අය පින ලැබුණු අය අවකාශය ලැබුණු අය මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉන්නකොට ඒ පිරිස අතරින් ධර්මයේ තේරුම් ගන්නට හිත නමන පිරිස මොනතරම් සුළුතර පිරිසක්ද අපිට ඒක අවස්ථාව සැලසී තිබෙනව නේද මේ වගේ වීරය උපදවන්නට අවශ්‍ය විදිහට යෝනිසෝ මනසිකාරය කිරීම තුළ ඒ වගේම ආරද්ධ විරිය පුද්ගල ප්‍රතිසේවනතා ආදී තුළ ඒ කියන්නේ එළඹ සිටි වීරය ඇති පුද්ගලයින් නැවත නැවත ඇසුරු කරන කුසීත හීන වීරය තියෙන පුද්ගලයින් ඇසුරු කරන්නේ නැතුව ඒ ආශ්‍රය අපි දුරස් කරනවා මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා පින්නතුනේ අපේ වීරය කියන දේ නැති වීරය උපදවා ගන්නට උපන් වීරය වැඩි දියුණු කරන්නටත් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ වගේම වීර ඉන්ද්‍රිය වගේම ඊළඟට අපිට සති ඉන්ද්‍රිය තියෙනවා. සතිය කියලා කියන්නේ සිහි පැවැත්ම කියන එක. එතකොට දැන් ඉන්ද්‍රිය ධර්මයන් පහේ මේවම තමයි බල ධර්ම බවට පත් වෙන්නේ. එතකොට මේක නැවත නැවත අර වීරයෙහි සිත වඩනකොට ඒක බල ධර්මයක් බවට පත් වෙනවා. එතකොට සති ඉන්ද්‍රිය ගත්තාම නැතිනම් සතිය කියන කාරණේ දිහා බලනකොටත් සතිය සතිංචකෝ හම්බෙක්කේ සබ්බත්තිකන් වදාමිනේ බුදුරජාණන් වහන්සේ සිහිය කියන එක හැම තැනකටම අවශ්‍ය දෙයක් කියලා දේශනා කරනවා. නේ ඒක එක තැනකට විතරක් අවශ්‍ය වෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් සිහිය කොච්චර වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ නිසා. දැන් සමාධිය වැඩි වුණොත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව වැඩි වුණත් ප්‍රශ්නයක් තියෙනවා. වීරිය වැඩි වුණත් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රඥාව වැඩි වුණත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සිහිය වැඩි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද සිහිය තමයි අඩුපාඩු පෙන්වලා දෙන්නේ. ඒ නිසා සිහිය නැවත නැවත භාවිත කරන්න. කොහොමද සිහිය භාවිත කරන්න පුළුවන්කම තියෙන්නේ? සති නිමිත්තෙහි තමන්ගේ හිත වඩමින් කමඨහන තුල වාසය කරමින් ඉරියව් පැවැත්ම තුළ සිහි පැවැත්මෙන් මේ ඕනම එකක් පිළිබඳව ඔබට සිහිය පුරුදු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කාලරාමු බෙදා ගැනීම තුලත් ඔබට සිහියෙන් ඉන්න පුළුවන්. සිහිය පුරුදු කරන්න පටන් ගන්නට පුළුවන්. මම සිහිය පුරුදු කරනවා මේ විනාඩි 15 තුල. ඊටාම සිහියෙන් මේ විනාඩි 15 කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. දෙවන විනාඩි 15 තුල සිහියෙන් ඉන්න උත්සාහවත් වෙනවා. මේ විදිහට ඔබ කාලය බෙදාගෙන කටයුතු කරනවා. එහෙම නැතිනම් වැඩ කටයුතු අනුව බෙදා ගන්නවා. ඔබ සමහර විට උයන පිහින වෙලාවක් වන්නට පුළුවන්. වෙනත් කටයුත්තක නියැලෙන වෙලාවක් වන්නට පුළුවන්. ඒ ඕනම වෙලාවක ඔබ මේ කටයුත්ත පටන් ගන්න තැන ඉඳලා මම අවසානයේ දක්වා සිහි පවත්නවා. දැන් සිහිය පවත්වන්න උත්සාහවත් වෙන්න. ගමනක් යනකොට ඔබ පයින් යනවා නම් යන දුරක වෙන්නට පුළුවන්. වාහනයක යනවා නම් මෙතන ඉඳලා මෙතන දක්වා මම සිහියෙන් යනවා. ඒ සිහියෙන් මේ ගමන යන්න පුරුදු වෙන්න. එතකොට කමතහන තුල හෝ සිහිය තබා ගන්න. සති නිමිත්ත තුල හෝ සිහිය පිහිටව ගන්න. මේ ඕනෑම තැනක සිහිය පිහිටවාගෙන ඒ ගමන හෝ ඒ කරන කටයුත්ත සිද්ධ කරන්නට ඔබ උත්සාහවත් වෙන්න. ඒ විදිහට සිහිය පුරුදු කිරීම සඳහා ඔබට අවධානයක් යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. සිහිය පුරුදු කිරීමේදී ඔබට ලැබෙන ප්‍රධානම කමතහනක් ප්‍රධානතම ඔබට උපකාරක දෙයක් තමයි සති නිමිත්තෙහි සිත පිහිටුවා ගැනීම. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිත පිහිටුවා ගැනීම. ඊට පස්සේ ඉරියව් පැවැත්ම පිළිබඳව සිහිය පවත්වා ගැනීම. මේ ආදී දේවල් තුලින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ ඒ තැන සිහි පැවැත්වීම සිද්ධ කරන්නට ඒ සිහි පැවැත්වීම තුළ ඔබට සති ඉන්ද්‍රිය සති බල ධර්මයක් බවට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ තියෙන ඉන්ද්‍රිය ධර්මයේ තමයි සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. හිතේ උපදින එකඟ බව කියන එක. එතකොට යම් කිසි ආකාරයකට කෙනෙකුට හිතේ එකඟ බවක් උපදිනවා නම් ඒක සමාධියෙහි තියෙන ස්වરૂපය සමාධියෙහි තියෙන ලක්ෂණය. එතකොට හිත එකඟ වෙනකොට ඒකාග්‍රගත වෙනකොට ඔහුගේ චිත්ත සමාධියටපත් වීම නිතැතින්ම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ එකඟ වෙනවා කියලා කියන්නේම සමාධියටපත් වීමම තමයි. එතකොට සමාධිය වැඩි වුණොත් මොකද වෙන්නේ? සමාධිය වැඩි වුණොත් සමාධියෙහි ඇලෙනවා. සමාධිය තුල මුලාවටපත් වෙනවා. ඒ නිසා සමාධිය කියන එකේ කෙනකෙනාට ආදීනවයන් දකින්නට පුළුවන්කම තිබෙනවා. සමාධිය නරක දෙයක් නෙමෙයි. හැබැයි ඒක අර විදිහට භාවිත වීම තුළ. හැබැයි සමාධිය අඩු නම් හිත එකඟ නැත්නම් ඔබ මොකද්ද කරන්න ඕන? හිත එකඟ කර ගැනීම සඳහා සුදුසු කමඨහන භාවනාවක් දියුණු කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. හිත එකඟ කර ගැනීම සඳහා ඔබට වඩන්නට පුළුවන් දියුණු කරන්නට පුළුවන් කමඨහන භාවනාව මොකද්ද? සිත එකඟ කර ගැනීම සඳහා ඔබට වඩන්නට පුළුවන් කමතහන භාවනාව බවට පත් වෙන්නේ ඔබට ඕනෑම වැඩෙන භාවනා කමතහනක්. ඔබට හිත වඩන්නට පුළුවන් ඕනෑම භාවනා කමතහනක් ඒ සඳහා භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය උපදවීම සඳහා. ඉතින් ඒ සඳහා ආනාපාන සතියට වන්නට පුළුවන්, මෛත්‍රිය වන්නට පුළුවන්, බුද්ධානුස්සතිය ආදී කමඨහන් වන්නට පුළුවන්. ඒ ආදී ඕනෑම සමත කමඨහනක් භාවිත කරන්න ඔබට සමාධිය චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න. ඒත් හිත විසිරෙන වැඩිම කෙනෙක් විසින් ඔහුට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන මොකක්ද? හිතට එන විතර්ක ප්‍රමාණය යම් ක්‍රමයකින් අඩු කර ගැනීම. ඔබට ඒ සඳහා භාවිත කරන්න පුළුවන් විවිධ උපක්‍රම. ස්වභාවික පරිසරය සමග මුසු වීම. එකෙන් අදහස් කළේ ඔබට පුළුවන් ස්වභාවික පරිසරයකට වෙලා නිහඬව ඉඳගෙන ඇහෙන කුරුළු ශබ්ද දිහා බලාගෙන ඉන්න. නැතිනම් පේන ඈත අවකාශය දිහා ඔබට අවධානයක් යොමු කරලා බලාගෙන ඉන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ කටයුතු කිරීම තුළ මේ වගේ දේවල් තුළින් ඔබට චිත්ත සමාධිය උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒ ආකාරයට උප ඒ කියන්නේ මහා ලොකු සමාධියක් නෙමෙයි. උපචාරාර්පණා සමාධිය නෙමෙයි. යම් සිතක එකඟ බවක් ඇති කරගන්න පුළුවන්. ඒක සමාධිය කියලා ව්‍යවහාර කරන්නේ නැහැ. හැබැයි අපි සාමාන්‍යයෙන් කතා කරනකොට කියනවනේ හිත සමාධිමත් වුණා කියලා. හැබැයි ඒ සමාධිය, ඒ ඒකාග්‍රතාවය අපිට ඊට පස්සේ උපකාර කරනවා අර උපචාර අර්පණා සමාධි උපදවන්නට පුළුවන් මට්ටමකට කමටහනක් දිනු කරන්නට. ඒක ආනාපාන සති භාවනාව හෝ ඒ සමාධි උපදවන්නට සමර්ථ වෙන කමටහනක සිත භාවිත කරන්න පුළුවන්. අර ගොඩාක් විසිරුණු සිත් ඇත්තෙකුට අර විදිහේ ප්‍රායෝගික බාහිර උපක්‍රමයන් වලින් තමන්ගේ සිත යම් පමණකට එකඟ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් හිත වඩන්නට හිත දියුණු කරන්නට තිබෙන මුල්තන ඉඳලම කෙනෙකුට පහසුම දෙයක් බවට පත් වෙන. ඒ කියන්නේ සමහර අය කියනවානේ හිත එකඟ වෙන්නෙම නැහැ මොන විදිහටවත් හිත සමාධිමත් වෙන්නෙම නැහැ භාවනා කරන්න බෑ කියලා. එතකොට අර ප්‍රායෝගිකව අර වගේ දෙයක් තුළ අපි ඊට අදාළ විදිහට අපේ මනස පුරු පුරුදු කරගන්නවා සිත එකඟ වෙන තැනකට. ඒ වගේ තැනකට කාලය ගත කළේ හිමීට අපි භාවනාවට ටිකෙන් ටික එනකොට යෝනිසෝ මනසිකාරයක් තුළින් අන්න අපිට සමාධි භාවනාවකට යන්න පුළුවන්. ඒ සමාධි භාවනා අතරේ කොටස් දෙකක් තියෙනවානේ. ඇතැම් භාවනා තියෙනවා විතර්කයන්ට අනුරූපීව යන දේවල්. විතර්කයන්ට අනුරූපීව කියලා කියන්නේ අපිට හිතන්න පුළුවන්. දැන් බුදු ගුණ ගැන අපි හිතනවානේ. දහම් ගුණ ගැන අපි හිතනවා. එතකොට ඒකෙදි කරන්නේ හිතන එක. හැබැයි බුදු ගුණ සීමාව ඉක්මවා යන්නේ නැහැනේ. බුදු ගුණ කියන ඇතුලේ හිත පවතිනවා. බුද්ධානුස්සතිය ඇතුළත හිතේ පැවැත්ම තියෙනවා. ඒ සීමාව ඉක්මවා යන්නේ නැහැ. එහෙනම් ඒ බුද්ධානුස්සතිය ඇතුළේ යම් සමාධියක් උපදිනවා. හැබැයි දැන් ආනාපාන සති භාවනාව ගන්නකො, කසින භාවනා ගන්නකො. ඒකෙදි කරන්නේ පටන් ගත්ත තැන ඉඳලම විතර්ක සමතේටපත් කරමින් වෙන විතර්ක ගන්නෙ නැතුව අදාළ අරමුණෙහි පමණක් සිහිය පිහිටුවමින් අපි සමාධිය උපදවන එක තමයි ඒතනකදී කරන්නේ. වෙන වෙනම මෙනෙහි කිරීම කරන්නේ නැතුව. මෙන්න මේ ලක්ෂණය අපිට මේ කමතහන් වල හඳුනා ගන්නට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සමාධිය අපිට උපදව ගන්න අමාරුම කෙනෙකුට ඒ කියන්නේ අර කසින භාවනාවන් තුලින් හරි එහෙමත් නැතිනම් ආනාපාන සති භාවනාවක් තුලින් හරි උපචාරාර්පණා මට්ටමක සමාධියක් උපදවන්න බැරි කෙනෙකුට ඊට කලින් එයාට මෙනෙහි කිරීම ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා අර බුද්ධානුස්සතිය ඒ වගේ මානසිකාර ප්‍රතිබද්ධ භාවනාවක් තුළ මෙනෙහි කරගෙන යනකොට එයාගේ හිත එකඟ කරගන්නට හිත සමාධිමත් කරගන්නට පුළුවන්කම තියෙනවා අන්න ඒ විදිහේ භාවනාවක් ඔබට දියුණු කර ගැනීම වැදගත් වෙනවා. අර මෙනෙහි කිරීම හා අනුබද්ධිත එකට යන කමඨහනක් භාවිත කිරීම. ඒ තුලින් ඔබට සමාධියට සමාධි වහ කමඨහනකට හිත තියන්නට හිත පුරුදු කරන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රඥාව කියලා කිව්වා ඒකත් වැඩි වුණොත් ප්‍රශ්නයක්. හිතෙන්නට පුළුවන් කොහොමද නුවණ වැඩි වුණාම ප්‍රශ්නයක් වෙන්නේ කියලා. නමුත් කෙනෙකුට නුවණ වැඩි වුණාට පස්සේ හිත කාෂ්ඨක වෙනවා. ශ්‍රද්ධාවටවත් හිත නැමෙන්නේ නැහැ. හැම දේ දිහාම අර කාෂ්ඨක මනසින් වියලුණු මනසින් එයා දකින්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව කියන්නේ තෙත් වෙන දෙයක්. දියාරු වෙලා යන්න පුළුවන් වැඩි වුණොත් එහෙම. ශ්‍රද්ධාව කියන දේ තෙත් වෙලා දියාරුවට පත් කරන්න පුළුවන් වුණාට වැඩි වුණාට ප්‍රඥාව ඒකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දරන්නේ. ඒක කාෂ්ඨක වෙනවා, වියලෙනවා. හිත වියලුනහම තෙතමනයක් නැති දෙයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට අධිකතර මට්ටමකට ප්‍රඥාව පමණක් භාවිත කිරීම තුළ ලෞකික ජීවිතයේ පවා ප්‍රශ්න ගැටළු ඇති වෙන තැනකට කෙනෙකුට ප්‍රඥාව භාවිත වෙන්න පුළුවන් ලෝකෝත්තර භූමිය ගැන ඉදීම ගැන කවර කතාවක්. ඒ නිසා ලෝකෝත්තර භූමිය පමණක් ලෝකෝත්තර භූමිය උපදවන්නට තියෙන දේ ප්‍රඥාව පමණක් නෙමෙයි. ඒක අනෙක් ධර්මයන් හා සමානුපාතව වැඩෙන්නට ඕන දෙයක්. එතකොට මේ කියන ඉන්ද්‍රිය පහ සමානව තියාගෙන යන්නට ඕන. ප්‍රඥාව උපදවන්නට නම් ඔබට නැවත නැවත ප්‍රඥා සම්පන්න පුද්ගලයන් ඇසුරු කිරීම, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය මේ වගේ දේවල් තුලින් සූත්‍ර ධර්මයන් ගැඹුරු ගම්බීර ඥානචර්ය පච්චවෙක්කනතාදී ගැඹුරු ඥාන વિશે පවත්වන්නට පුළුවන්. Taman නොදන්නා ගැඹුරු කරුණු පිළිබඳව අවධානය යොමු කරමින්, එබඳු ධර්ම කාරණා විමසා බලමින් කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. මේ ආදී පැවැත්ම ඇතුලේ ප්‍රඥාව දියුණු කර ගැනීම සිද්ධ කරන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට අපිට ඉන්ද්‍රිය ධර්මයන් එක සමානව වඩන්නට සමානව දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සමානව දියුණු කිරීම ඇතුලේ අපිට මේ ලෝකෝත්තර මාර්ගය උපදවා ගන්නට පුළුවන්කම තියෙන නිසා සිහියෙන් Tamanට අඩු ඉන්ද්‍රිය ධර්මයේ මූලිකව හඳුනා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට තව ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙනවා මේ ධර්මයන්ටම අදාළව ආසන්නතම යන දෙයක් සේක බල සහ බල ධර්ම සේක බල යනු බල ධර්ම පහමද නැත්නම් වෙනත් දෙයක්ද කියලා අහනවා. එතකොට සේක බල කියනකොට මේ සත්ත්‍ය ශෛක්ෂයන් තුල विद्यमान වන බල ධර්ම පහක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ මේ සත්ත්‍ය ශෛක්ෂයන්, ඒ කියන්නේ හික්මෙන පුද්ගලයන් මාර්ගස්ත පලස්ත පුද්ගලයන් අතර තිබෙන බල ධර්ම දිහා බලනකොට ඒ පංච ධර්මයක් බල ධර්මයක් හැටියට හැඳින්වෙන්නේ අර කතා කරන අපි අර මුලින් හඳුනාගත්ත බල ධර්මම නෙමෙයි. එතකොට මෙතනදී දක්වන් දකින්නට පුළුවන්කම තියෙන ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය. ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පේ, වීරිය, ප්‍රඥාව. එතකොට දැන් මෙතෙන්ට අලුතෙන් එකතු වෙලා තියෙන දේ මොකද්ද? හිරිය සහ ඔත්තප්පය කියන බල ධර්ම දෙක එකතු වෙලා තියෙනවා. එතකොට අයින් වෙලා තියෙන්නේ මොනවද? අයින් වෙලා තියෙනවා ශ්‍රද්ධාව සහ වීරිය මේ බලවලක් තියෙනවා. ඊට පස්සේ සතිය කියන ධර්මය ඉවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආරණහන්සේලාට සතිය නැහැ කියන එක එහෙම නෙමෙයි. සේක බල ධර්ම හැටියට කියනකොට එතනදී සතිය කියන දේ භාවිත වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් සමාධිය කියන දේත් මෙතනදී භාවිත වෙන්නේ. ඒ කියන්නේ සේක පුද්ගලෙන්ද සමාධිය නැහැ කියන එකක් නෙමෙයි. හැබැයි සේක බල කියනකොට ඒ ධර්ම දෙක වෙනුවට සතිය සහ සමාධිය කියන බල දෙක වෙනුවට හිරි ඔත්තප්ප කියන කරුණු දෙක ඇවිල්ලා තියෙනවා. එතකොට සද්ධාව කියන එක ධර්මයක් හැටියට ඒ වගේම හිරියොතප් කියන දේ ඒ වගේම වීරය සහ ප්‍රඥාව කියන මේ ධර්ම තමයි අපිට ශේක බල ධර්ම හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. පංච ඉන්ද්‍රිය ධර්මයේදී සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන මේ බල ධර්ම ටික තමයි හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතනදී ඇයි අර කියපු ආකාරයේ සතිය සහ සමාධිය ගැන හඳුනා ගැනීමක් නැත්තේ? මේ ශේක පුද්ගලයන්ගේ මනසෙහි තිබෙන ස්වභාවය නිසා උන්වහන්සේලාගේ අර භාවිත භූමිය සඳහා උන්වහන්සේලා නැවත නැවත භාවිත කරනවා සිත කොහොමද සමාධි සතිය තුළ ඒ වගේම ඒ මට්ටමක පවත්නා සමාධියකුත් කියනවා අපායගාමී අකුසල් සිද්ධ නොවන තැනක සෝවාන් මාර්ගස්ත පලස්ත පුද්ගලයාගේ ඉඳලම්. එතකොට ඒ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරගත්ත තැනක ඉඳලම්. ඒ නිසා ඒක විශේෂයෙන්ම දක්වන්නේ නැහැ. හැබැයි ඒකෙදි ප්‍රධාන වශයෙන්ම අර ධර්ම දෙක ඉවත් වෙලා එවෙනියට හිරියසත් කියන කරුණු දෙක ඇවිල්ලා තියෙනවා. හිරියස් ඒ කියන්නේ ඇයි මේව බල ධර්ම හැටියට වෙනමම දක්වන්නේ? ශේක පුද්ගලයන්ගේ විද්‍යමාන වන බලවත්ව තිබෙන ධර්ම. හිරියතප් කියන දෙක ඇතුලේ කුස අකුසල සිතක් පවත්වන්නටවත් තියෙන හිරියතප් කියන ගති ටික තියෙනවා. එතකොට අකුසල විතර්කයන්ගේ නැවත නැවත සිත භාවිත වෙනකොට එතෙන්හි නිතර නිතර හිරියතප් භාවිතය තුළින් ඒ ධර්මයන්ටපත් නොවෙන්නට ඒක ಉಪකාරී වෙනවා. ඒ තුල නැවත නැවත ඉන්නේ නැති වෙන්නේ. ශේක පුද්ගලයන්ගේ ස්වභාවය මොකක්ද? ශේක පුද්ගලයන්ගේ ස්වභාවය තමයි නිවනට නැඹුරුව සිටින බව. නිවනට නැඹුරුව සිටිනවා. එතකොට නිවනට නැඹුරුව සිටිනකොට කොහොමද සිත් ඉපදීම ඒ පැත්තට බරව උපදින්නේ? එහෙනම් ඒ පැත්තට බරව සිත් උපදිනකොට ඒ ඒ තැනක උන්වහන්සේලාට નિરાයාසයෙන්ම අකුසලයක වාසය කරනකොට ඒක Tamanට නොගැලපෙන දෙයක් නුසුදුසු දෙයක් හැටියට හැඟෙනවා. දැන් ඔබ සිල් සමාදන් වුණ දවසකදී ඔබට අකුසලයක් කරන්නට වෙනදා සමහර විට ඔබ බොරු කියන්නට පුළුවන්. හැබැයි සිල් සමාදන් වුණාම බොරු කියන්න ඔබට පැකිලීමක් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි ඊට වඩා වැඩිතර ගුණයකින් තමන්ගේ සිතෙහි පවතින අකුසල ධර්මයේ මේ විදිහට පවත්වාගෙන යන්නට හිරියොතප් කියන දේ සේකාරයන් වහන්සේගේ මනස තුළ බල ධර්මයක් ඇටියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම එතන සතිය සහ සමාධිය කියන දේ උන්වහන්සේලාගේ මනස තුළ භාවිත වීම සිද්ධ වෙනවා. ඒක එතකොට කරුණු දෙකක් බල ධර්ම සහ සේක බල ධර්ම කියලා කියන්නේ කරුණු දෙකක් බල ධර්ම සේක පුද්ගලයන්ගේ තුල අනිවාර්යයෙන්ම පිහිටා තිබෙනවා. සේක බල ධර්ම වලට අමතරව බල ධර්ම කියන ටිකක් ඒක පුද්ගලයන්ගේ ජීවිතය තුළ භාවිත වීම තියෙනවා. ඒ ටික නෑ කියන එක නෙමෙයි ඒකෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් යොමු වෙලා තිබෙනවා. දිව්‍ය රත ලෙස අශ්වයන් යොදා ගන්නා බව දේශනාවල කියවෙනවා. එසේනම් එසේ ඉපදීම කුසලයක විපාකයක් යන්න පැහැදිලි කර දෙන්නට කියලා. දිව්‍ය ලෝකයේදී අශ්වයන් ඊට පස්සේ නොඑක් ආදී සත්වයින්ගේ හැසිරීම සත් ඒ කියන්නේ සතුන්ගේ ස්වභාවයන් පිළිබඳව කතා කරන අවස්ථා දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙතනදී දැන් දිව්‍යමය මට්ටමේ මේ සත්වයින්ගේ ඉපදීම ගැන කතා කරනකොට දිව්‍ය ලෝකයේ තිරසන් සත්වයෝ ඇත්තේ නැහැ. එතකොට අශ්වයෝ ඉන්නේ කියලා හිතනොත් එහෙම ඒ සමහර අල්පේශාක්‍ය දිව්‍ය කොට්ටාසයන්ම අර ප්‍රධාන මහේශාක්‍ය දෙවිවරුන්ගේ වාහන බවට පත් වෙනවා. වාහන බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ කටයුතු ඇති කල්හි ඔවුන්ගේ ජීවිතය බඳු ජීවිතයක් තමයි. ඒ කියන්නේ කුසල් කරනකොට උත්කෘෂ්ඨ ලෙසම කුසල් කරන්න කියලා කියන්නේ. එතකොට ඕමක කුසලයන් තුළ ඒ මට්ටමේදී ඇතැම් විට සමහර දෙවිවරු එතකොට අර ප්‍රධාන දෙවිවරුන්ට උපස්ථානයට යනවා උපස්ථාන කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි ඔවුන්ගේ කුසලානුරූපී පැවැත්ම එතකොට ඇතම් ඒ දෙවිවරුම අශ්ව වේශයෙන් ඒ රතය අරගෙන යනවා. මේ එයාදී ස්වરૂපයන්ට තමයි දිව්‍ය ලෝකයේදී ඒ උත්පත්තීන් තිබෙන්නේ. හැබැයි කුසල උත්පත්තිය. අකුසල ප්‍රතිසන්දියක් නෙමෙයි. ඒක කුසල ප්‍රතිසන්දියක් හැටියට තමයි දැක්වෙන්නේ. මනුෂ්‍ය ලෝකේ හෝ මනුෂ්‍යෝ හෝ දෙවිවරු හෝ බ්‍රහ්මයෝ හෝ කිසියෙක් අකුසලයක් මුල් කරගෙන කවදාවත් උපදින්නේ නැහැ. කුසලයේ කීම තමයි ප්‍රතිසන්දි ගන්නේ. හැබැයි ඒ කුසලය මහේශාක්‍ය කුසලයක් නොවුනොත් අර වගේ අල්පේශාක්‍ය කුසලයක් වෙනවා. අල්පේශාක්‍ය කුසලයක් කියලා කියන්නේ ඔහු යටත්ැසියෙක් බවට පත් වෙනවා. යටත්ැසියෙක් බවට පත් වුනහම අර ඒ යටත් කොට සිටින්නා කියන දේවල් ඔහුට सिद्ध කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඊට අනුරූපීව කටයුතු සම්පාදනය වීම තියෙනවා. මනුෂ්‍ය ලෝකේ නම් මධ්‍යස්ථ භූමියක්. ඒ නිසා සමායිතින් ඉල්ලලා උද්ඝෝෂණ හරි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ තලවල එහෙම පැවැත්මක් ඇත්තේ නැහැ. ඒක සම්පූර්ණ කුසල ඵලයෙන්ම තමයි ඇතින්නේ. කුසල ඵලයේ ප්‍රමාණයටම තමයි. ඒ නිසා උද්ඝෝෂණ කළා බලෙන් ලබන්න පුළුවන් දේවල් ඇත්තේ නැහැ. එහෙම දේවල් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. යම් මට්ටමක කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තමයි අසුර සහ දිව්‍ය අතර දිව්‍ය ලෝකයේම කොට්ටාස දෙකක දිව්‍ය තලවලම කොට්ටාස දෙකක දිව්‍යමය අසුර සහ අනිකුත් චතුම් මහරජික දෙවිවරු අතර පවා සංග්‍රාම ඇති වෙනවා යුද්ධ ඇති වෙනවා කියන එක අපිට දකින්න තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ත්‍රිසංගත සතුන් පිළිබඳව කල්පනා කළොත් ඒ හැම තැනකම තියෙන ස්වභාවය තමයි අල්පේශාක්‍ය දෙවියේ මහේශාක්‍ය දෙවියන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරනවා. හරියට ගෙවල් වල ගිහිල්ලා කෙනෙක් මෙහෙකාර මෙහෙකාරත්වයේ යෙදෙනවා වගේ මෙහෙකරුවෙක් හැටියට වැඩ කරනවා වගේ අනෙකුත් දෙවිවරුන්ට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඒ ප්‍රතිසන්දි ගන්න ලබන තැනැත්තා බැඳී සිටිනවා. එතකොට ඔහුගේ අන ඉක්මවා යන්නට බැරි වෙනවා. ඔහුගේ අනට යටත් වෙනවා. ඒ ඒ දෙවිවරුන්ට ඒ ඒ ප්‍රදේශ තියෙනවා. ඒ ඒ ප්‍රදේශයන්ගෙන් ඉක්මවා යන්නට නම් ඒ සඳහා ලබාගත් අවසර තියෙන්නට ඕන උවමනාව තියෙනවා. නිසා දිව්‍යතලය කියලා කියනකොට මේ අපි දකින හඳුනන මට්ටමේම කල්පනා කරන්නට එපා. ඒක වෙනස්ම තලයක්, වෙනස්ම මනෝභාවයක්. වෙනස්ම සත්ව ප්‍රත්‍යසයක්. එතකොට හැබැයි අර වගේ අවස්ථාවලදී අල්පේ ශාක්‍ය දෙවි කෙනෙක්ම ඒ මහේශාක්‍ය දෙවියන්ට කැමැත්තක් ඇති වෙනකොට නැතිනම් ඔහුගේ ඒ කටයුතු සිද්ධ කරන්නෙක් විදිහට ඔහුට සිද්ධ වෙනවා ඒ විදිහේ පැවැත්මක් කරන්නට. ඒක තමයි ඒ පිළිබඳව විග්‍රහ වන තැන්වල අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා බොජ්ජංග ධර්ම වැඩෙන්නේ පූර්ව ප්‍රතිපදාව තුළද එහෙමත් නැතිනම් මාර්ගසිත තුළද කියන එක පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා බොජ්ජංග ධර්ම වැඩෙන්නේ පූර්ව ප්‍රතිපදාව තුළ මාර්ගසිතෙහි බොජ්ජංග ධර්ම නැහැ කියනව නෙමෙයි මාර්ගසිතෙත් බොජ්ජංග ධර්ම පහළ වීම ලෝකෝත්තර විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා හැබැයි බොජ්ජංග ධර්ම භාවිත වෙන්නේ මාර්ගය උපදවන්නට පෙර ආතුව සිටම බොජ්ජංග ධර්මයන්ගේ භාවිතයේ තියෙනවා. බොජ්ජංග භාවිත කිරීම තුළ තමයි ලෝකෝත්තර මාර්ගයේ උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම ආර්ය ශ්‍රාංගික මාර්ගය නැතිනම් ලෝකෝත්තර මාර්ගයේ ඉපදීම තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම, බල ධර්මයන්ගේ වැඩිම, බොජ්ජංග ධර්මයන්ගේ වැඩිම සහ ලෝකෝත්තර මාර්ගයේහි වැඩිම. එතකොට පූර්ව ප්‍රතිපදාවක් විදිහට තමයි මෙතනදී භාවිත වීම සිද්ධ වෙන්නේ බොජ්ජංග ධර්ම. එතකොට ඒක සාමාන්‍ය මට්ටමේදී ඒ බොජ්ජංග ධර්මයන්ගේ වැඩිම සිද්ධ වීම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මාර්ග සිත්වලට කලිනුත් මාර්ග සිත්වල නැතුවත්. හැබැයි මාර්ග සිත් උපදින අවස්ථාවේදී ඒ බොජ්ජංග ධර්මයන්ගේ වැඩිම බොජ්ජංග ධර්මයන්ගේ භාවිතය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන. ඒ නිසා මාර්ග සිත්වල පමණයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්පූර්ණ වී උපදිනවනේ. ලෝකෝත්තර සිතක හැබැයි ඊට පෙර ආසව කුසල් සිත්වල පංච මාර්ගයක් උපදින්නට පුළුවන්කම තියෙනවානේ මාර්ගාංග පහක් උපදින්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි අර මාර්ගාංග අටම උපදින්නේ ලෝකෝත්තර සිත්වල. එතකොට අපිට මේ ආකාරයට බලනකොට මේ බොජ්ජංග ධර්ම ටික හැබැයි ලෝකෝත්තර මාර්ගයේම නෙමෙයි ලෞකික මාර්ගයේ තුරත් නැතිනම් ලෞකික ප්‍රතිපදාව ඇතුළේ බොජ්ජංග ධර්ම භාවිත වීම සිද්ධ වෙනවා. ඒ නිසා බොජ්ජංගයන්ගේ වැඩිම ඒ ලෞකික මාර්ගයේ තුල සිද්ධ වෙන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේක ලෞකික සහ ලෝකෝත්තර කියලා බොජ්ජංග ධර්ම කොටස් දෙකකට බෙදලා අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ලෞකික ධර්ම විදිහටත් ලෝකෝත්තර ධර්ම විදිහටත් බොජ්ජංගයන් අපිට කොටස් දෙකක් හැටියට වෙන් කරලම හඳුනා ගන්නට පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නයක් යොමු කර යොමු වෙලා තියෙනවා. අනාගාමී ආරයන් වහන්සේලාගෙන් සමහරක් සුද්ධාවාස පහේම උපදිනවා. ඊට අවසානයේදී නිවන් දකින්න නිවන් දකින්නවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම අනාගාමී ආරයන් වහන්සේලා එක්වරක් පමණක් උපදිනවායයි කියන දේශනාවට නොගැලපේ කාරණා පැහැදිලි කරලා දෙන්නට කියලා. අනාගාමී ආරයන් වහන්සේලා නැවත කාම භවයට එන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලා සුද්ධාවාසයේහි ප්‍රතිසන්දි ලබනවා. එකවරක් පමණක් උපදිනවා කියන එකෙන් අදහස් කරන්නේ එක භවෝත්පත්තියක් ලබනවා කියන එක. එක භවෝත්පත්තියක් ලබනවා. එතකොට කාම භව හෝ රූප භව හෝ අරූප භවය හෝ එක භවෝත්පත්තියක් ලබනවා කියන එක තමයි එතනදී අදහස් වෙන්නේ. එතකොට දැන් මනුෂ්‍ය භූමියේදී මනුෂ්‍ය තලයේදී අපිට හඳුනා ගන්නට පුළුවන්නේ මිනිස්සෙක් වෙනවා වෙනම මරණයටපත් වෙලා දෙවියෙක් වෙනවා. ඒ වගේම දෙවියෙක් වෙනකොටත් ඒ ඒ දිව්‍ය තල කියන එක අතර අපිට වෙනමම පැහැදිලි වෙනස්කම් දකින්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි අපිට අනාගාමී ආර්යයන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ඇතැම් අනාගාමී ආර්යයන් වහන්සේලා ඒ සුද්ධාවාස පහේම ප්‍රතිසන්දිය ලබනවා නැතිනම් උපදිනවා කියන එක. ඒකට මේ සුද්ධාවාස කියන එක ආර්යයන් වහන්සේලාගේම භූමියක් හැටියට නැතිනම් ආර්යයන් වහන්සේලාම පහළ වෙන ප්‍රතිසනාගාමී ආර්යයන් වහන්සේලා ප්‍රතිසන්දි ගන්න තැනක් හැටියට ඒක ඒ පහම එක තැනක් හැටියට තමයි එක භවයක් හැටියට තමයි ගත් අපි ගන්නෙ. එතකොට එතන භව දෙකක පැවැත්මක් ගැන කතා කරන්නේ නැහැ. ඒක එක තැනකම අවස්ථාවක් හැටියට, එහිම ලබන දියුණුවක් හැටියට, එහිම ලබන මතු තලයටපත් වීමක් විදිහට තමයි ඒ ඒ තැන ප්‍රතිසන්දිය ගැනීමේදී නැතිනම් එතන පහළ වීමේදී කතා කරන්නේ. ඒක මේ තැනකදී පවතින ආකාරයට වෙනස් වෙලා එතනටම යනවා කියන එක නෙමෙයි. ඒ නිසා එකම බහුත්පත්තියක් හැටියට තමයි එතනදී ඒක ගැන සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒක හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ මනුස්ස ලෝකේ ඉපදිලා එතන ඉඳලා දිව්‍ය ලෝකයට යනවා වගේ තැනක් නෙමෙයි. අනාගාමී ආරණාංශයේ වෙන්නේ එතනින් චුත්ත වෙලා ඊට පස්සේ සුද්ධාවාසයේ ප්‍රතිසන්දි ලැබීම. එච්චරයි. ඒකට සුද්ධාවාසයේ ප්‍රතිසන්දි ලැබපු ආරණ වහන්සේ ඒ සුද්ධාවාස ලෝක අතරම සැරිසරනවා කියන එක වෙන්න පුළුවන්කම තියෙන දෙයක්. වෙනම චුති ප්‍රතිසන්දි පහල කරගෙන ඒ තැන උපදීම කියනවට වඩා ඒ ඒ මට්ටමින්ම ඒ ඒ ඵලයන්ටපත් වීම තමයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සුද්ධාවාසය ඇතුළේ ඒ ඇතුළත ඒ ඒ තලයන්ටපත් වීම වෙනමම භවයකටපත් වීමක් හැටියට ගන්නෙ නැහැ. එතකොට ඒ ඒ තලයේම වැඩි දියුණු කිරීමක් නැතිනම් භාවිත කිරීමක් හැටියට තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. හැබැයි ඒ සුද්ධාවාසය ඇතුළතම පරිණිරවාණය සිද්ධ වෙනවා. නැවත කාම භවයට හෝ නැවත අරූප භවයකට හෝ එහෙම පැමිණීමක් සිද්ධ වෙන්නේ නැතුව එතනම පිරිනිවීම සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි අනාගාමී ආරයන් වහන්සේට එක භවයක් විතරයි ප්‍රතිසන්දි ගන්නට තියෙන්නේ කියන ඒ භාවිතයේ තියෙන්නේ. එතකොට උන්වහන්සේ ඒ සුද්ධාවාසය ඇතුළත වෙනම දියුණුවක් ලැබුවට වෙනම බහෝත්පත්තියකට ප්‍රතිසන්දිය සඳහා ගියා කියන එක ඊයෙ දෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් අහනවා කමඨහන වැඩසටහනේ යෝනිසෝ මනසිකාර්යය සති සම්පජඤ්ඤයත් අතර වෙනස පැහැදිලි කරලා දෙන්නට කියලා. යෝනිසෝ මනසිකාර්යය සහ සති සම්පජඤ්ඤය. මොකද්ද යෝනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දකිනවා. දුක් දේ දුකයි කියලා දකිනවා. ඒ වගේම අනාත්ම දේ අනාත්මයි කියලා දකිනවා. අසුබ දේ අසුබයි කියලා දකිනවා. ඕක තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට ඔය යෝනිසෝ මනසිකාරය පවත්වනවා නම් නැවත නැවත ඒ පවත්වනකොට ඒකට කියනවා ඒ ඒ තන ඔබට ඇහැට පේන අරමුණු වල කනට ඇහෙන අරමුණු වල නාසයට දිවට කයට දැනෙන අරමුණු වලදී අරමුණු ග්‍රහණය වෙන තැන්වලදී ඔය සිහිය පවත්වන ඔය නුවණ පවත්වන අන්නේ සිහිනුවණ පවත්වනකොට ඔබට ඒ ඒ තන සිහිනුවණ පැවැත්වීම මගින් උපදන සිහිය සතිය එතකොට අර යෝනිසෝ මනසිකාරය කියන එක සම්පජඤ්ඤය සම්පජඤ්ඤය. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක ඇතුලේ භාවිත වෙන්නේ මොකද්ද? සම්පූර්ණම සම්පජඤ්ඤය කියන කොටස තමයි යෝනිසෝ මනසිකාරය කියන එක ඇතුලේ පාවිච්චි වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි සම්පූර්ණම යෝනිසෝ මනසිකාරය කියන දේ ඇතුලේ යෝනිසෝ මනසිකාරය කියන භූමිය තුල භාවිත වෙන්නේ යෝනිසෝ මනසිකාරය ඇතුළත පාවිච්චි වෙන්නේ අර සම්පජඤ්ඤය කියන කොටසට අදාළ දේ. එතකොට සම්පජඤ්ඤය කියන එක ඇතුලේ භාවිත වෙන්නේ යෝනිසෝ මනසිකාරයට අදාළ දෙයක්. සිහිය කියන කොටස එතකොට ඒ ඒ තන යෝනිසෝ මනසිකාරයට සම්පජඤ්ඤයට උපකාර කරන ලබන දේ තමයි ඒ ඒ තන සිහිය කියලා කියන්නේ. එතකොට නැවත නැවත ඒ ඒ ආයතනයන් හරහා අරමුණු වෙනකොට ඒ ඒ ආයතනයන්ගෙන් නිත්‍ය සංඥාව ගොඩ නොනැගෙන විදිහට ඒ වගේම සුඛ සංඥාව ගොඩ නැගෙන්නේ නැති විදිහට ඒ වගේම සුභ සංඥාව ගොඩ නැගෙන්නේ නැති විදිහට ආත්ම සංඥාව ගොඩනැගෙන්නේ නැති විදිහට යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම සම්පජඤ්ඤය යුතුව වාසය කිරීම කියන මේ කරුණු දෙක තමයි සිද්ධ කළ යුතු දේ වෙන්නේ. යෝනිසෝ මනසිකාරය ගන්න සම්පජඤ්ඤයේ තන සම්පජඤ්ඤයේ තන තමයි යෝනිසෝ මනසිකාරය ගන්න. එතකොට සම්පජඤ්ඤය යෝනිසෝ මනසිකාරයයි මේ දෙක එක සමාන වෙනවා. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ බුදුගුණ සිහි කරමින් මල් පූජාව සිද්ධ කරනවා. ඊට පස්සේ මේ මල් මල් ලෙස පවතින්නේද සතර මහා ධාතු වල විවිධ ඒක රාශි වීම පමණක් බව හිතනවා. එතකොට මල් පූජාවෙන් අනුතරව මෙසේ සිටීමෙන් ඒ ලැබෙන කුසලය නැති වෙලා යනවද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ ගැන පැහැදිලි කරලා දෙන්නට කියලා. මල් පූජා කළා කියලා අපි ඊට පස්සේ ඒක ධාතු මනසිකාරයෙන් බැලුවා කියලා අර කුසලයේ නැති වෙලා යන්නේ නැහැ. ඒ කුසලය අපි සිද්ධ කළා. මල් කියන සංඥාවෙන් ඒ බඳු කුසලය සිද්ධ කළා. නිසා ඒ කුසලය ඒක නැති වෙලා යන්නේ නැහැ. එතකොට දැන් සමහර වෙලාවට කෙනෙක් අතිධාවනය කරලා බුදු පිළිමේ ධාතු වශයෙන් දකිනවා මලක් ධාතු වශයෙන් දකිනවා ඒ විදිහට ධාතු සංඥාව පවත්වන්නට උත්සාහවත් වෙන එක ඒක අපිට බලන්නේ ඊට වඩා පුද්ගල සංඥාව කෙලෙස් උපදින තැන් ඕන තරම් තියෙනකොට අපි අර දෙකට හිත යොමු කරනවා කියන එක සමහර විටක හිතේ චපල බව නිසාත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි යෝනිසෝ මනසිකාරය පවත්වන කෙනෙකුට හැම වෙලාවකදීම හැම තැනකම ධාතු සංඥාව වඩන කෙනෙකුට එතනදිත් ධාතු සංඥාව එළඹ සිටිනවා. එහි කිසිම ගැටලුවක් නැහැ. ඒක තවදුරටත් අනිත් සෑම අරමුණකම ඒ ධාතු සංඥාව දිනු කරන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. කුසලයේ නැති වෙන්නේ නැහැ. කුසලයේ අපි ලෞකික සම්මුතිය තුළ අපි මල කියන සංඥාවෙන් අපි පූජා කරලා තියෙනවා. ඊට පස්ව අපි එහි පවතින සතර ධාතු ව්‍යවස්ථාපනය කිරීම වෙනමම ප්‍රඥා සම්පන්න කුසලයක් විදිහට තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ඒකේ ගැටලුවක් නැත්තේ නැහැ. කුසලයේ සිද්ධ වෙනවා. හැබැයි අර මුලින් කියපු විදිහට හිතේ චපල බව නිසා බුදු පිළිමය හෝ මල් ටික පමණක් දැන් අනිත් දේවල් ඔක්කොම එනවා අර සංඥාවන් විදිහට. හැබැයි අතනදි විතරක් අපි බලනවා මේක ධාතු වශයෙන් බලන්න කියලා. අන්න ඒ නිසා ඒ වගේ චපල තැනකට ඉඩ තියන්න එපා. චපල තැනකට ඉඩ නොතියා ඔබ මල් පූජා කරන වෙලාවට මල් පූජා කරලා ධාතු මනසිකාරය වඩන වෙලාවට ධාතු මනසිකාරය බලන්න. එතනදී එකක් පමණක් සීමා වෙන්නට නොදී. ඔබට හැම මොහොතකම ධාතු සංඥාව සිහිපත් වෙනවා නම් මල් පූජා කරන වෙලාවටත් ධාතු සංඥාව ඉදීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි නිතර නිතර නිතර නිතර ඒ වගේ සංඥා භාවිත කරනකොට අර මුලින්ම ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කළානේ. අන්න ඒ වගේ අපි ප්‍රඥාව කියන දේ පැත්තෙන් ශ්‍රද්ධාව උපදවන්න හිත නමන්නට ඕනේ. මේ මෙච්චර අපි සතර ධාතුවක් පවතින තැනක පුද්ගල බව තමන්ම හදාගෙන විඳින ලෝකය ගැන දේශනා කළේ අනේ මගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද අර ප්‍රඥාව තුලින් ශ්‍රද්ධාව පැත්තට හිත නමනකොට ඒ ප්‍රඥාව කියන දේ තුලින් ශ්‍රද්ධාව උපදව ගන්නකොට ඊටමත් පිහිටි ස්ථාවර ශ්‍රද්ධාවන් උපදින්නට පටන් ගන්නවා අවිච්ඡ ප්‍රසාදයට පත් වෙන ශ්‍රද්ධාවක් බවට ඒ ශ්‍රද්ධාව Tamanට පත් කරගන්නට පුළුවන්කම තියෙන ප්‍රඥාව හරහා උපදින ශ්‍රද්ධාව. ඒ නිසා ධාතු මනසිකාරාදිය කළත් ඒවා කරලා ඊට පස්සේ ශ්‍රද්ධාවෙන් නැවත ඒ මනසිකාරයේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට යොමු කරන එක ඔබ නැවත නැවත පුරුදු කරන්න ඒක ඔබට ඊටාම වැදගත් වෙන දෙයක්. ඒ වගේම නැවත ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. පුද්ගලයෙකු දැක්ක විට පුරාණ කර්මය නිසා ඒ ඒ රූපය ඇතිවන බවත් එය හඳුනා ගැනීමත් සමගම මම මමත් මෙහි ඇති වී නැති වී යන ස්වභාවයක් මෙනෙහි කරනවා බාහිර අරමුණු සියල්ලම කෙරෙහි මෙහෙම හිතන්නට උත්සාහවත් වෙනවා මේක නිවැරදිද එසේ නැතිනම් ධාතු ආකාරයෙන් මෙනෙහි කිරීම වඩා නිවැරදිද කියලා මාර්ගයේ වඩනකොට අන්‍යයන් කරන සියල්ල ඉවසා සිටිය යුතුද මේක ඉතාමත් අසීරුයි කියලා ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තිබෙනවා බාහිර පුද්ගලයෙක් දකින විට බාහිර පුද්ගලයෙක් හෝ වේවා පුද්ගලයෙක් කියලා විශේෂයක් නැහැ. බාහිර රූපයක් ආදිය දැක්කත් අපිට පේන්නට ඕන දේ තමයි විපස්සනා වශයෙන් දකින කෙනෙකුට නම් මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන් නිසා නේද මේ පෙනීම උපදින්නේ. මේ පුද්ගලයෙක් පේනා නෙමෙයි රූපයක් පේන තැනක පුද්ගල බව උපද්දගෙන නේද වෙනින්නේ. හිතපැත්තෙන් උපදින පුද්ගල බව මේ විදිහට රූපයේ පුද්ගලයෙක් කියලා දකින එකම වැරදි නේද කියලා ඒ පිළිබඳව නැවත නැවත සිහි කරන්න යෝනිසෝ මනසිකාරය පවත්වන්න. ඒ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න නැති වුණොත් ඒක පුද්ගලයෙක් කියලා හම්බුනොත් ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒක දකින්න මේ පැත්තේ ඉන්නව නේද කියලා තමන්ගේ පැත්තෙන් පුද්ගල භාවයෙන් ඇසුරු වෙන දේ ගැන නැවත සිහිය පැවැත්වීම සිද්ධ කරන්න. එතකොට එහි කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ කරන එක නිවැරදි. ඒ මට්ටමින් ගැඹුරින් ඔබට සිහිය නුවණ තියන්න පුළුවන් නම් අමුතෙන් ධාතු මනසිකාරය කිරීමෙහි අවශ්‍යතාවයක් නැහැ. හැබැයි එතන සිහිය එළඹ සිටින් නැති අනෙක් වැඩ කටයුතු කරනකොට ආදී හැමතැනකම ධාතු මනසිකාරය තුළම හිත පවත්වා. අනිත් හැම වෙලාවකදීම ධාතු මනසිකාරය ඇතුළත හිත පැවැත්වීම සිද්ධ කරන්න. ඊට පස්සේ මාර්ගයේ වඩනකොට අන්‍යයන් කරන හැමදේම ඉවසන්නට ඕන කියලා එකක් ඇත්තේ නැහැ. අන්‍යයන් කරන හැමදේම ඉවසාගෙන ඉන්න එක නෙමෙයි. ඒහා නොගැටී ඉන්න එක තමන්ගේ වඩන මාර්ගය තුලින් सिद्ध කරන්න ඕන දෙයක්. එතකොට තමන්ට නොසුදුසු දේවල් සිද්ධ වෙනකොට නොගැලපෙන තැන් සිද්ධ වෙනකොට ඒ දේවල් අතහැරලා යන්නටත් අපිට පුළුවන් නම් පුළුවන්කම ඇති කරගන්නට ඕනේ. සමහර අවස්ථා ඔබට තියෙන්නට පුළුවන් අතහැරලා යන්න බැරි දේවල්. එබඳු අවස්ථාවලදී ඔබට සිද්ධ වෙනවා ඒ දේට අවශ්‍ය ප්‍රතිචාර දක්වන්න. ඒකෙදි අදහස් කරන්නේ ඔබට තරහ ගන්න කියන එක නෙමෙයි. ඔබට ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඕන්න එතන සිහිනුවණින් යුක්තව ඔබට පුළුවන් ඒ අයට අවවාද කරන්න. සමහර වෙලාවට ඔබේ හිත ඇතුලේ දැඩි ස්වરૂපයක් නැති වුණත් තරහක් නැතුව වුණත් ඔබට සැරෙන් වුණත් කියන්න පුළුවන්කම තියෙන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට මේ මේ දොස් කිව්වේ මෝග පුරුෂවාදයෙන් ආමන්ත්‍රණය කළා මේ විගරහි බුද්ධෝ භගවා එහෙමනේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ගර්හා කළා. දැන් දොස් කිව්වා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අරද්දකට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රතිචාර දක්වපු හැටි. මුගලන්තරුන් වහන්සේක විසභාග පුද්ගලයෙක් සීමාවෙන් උරහිසෙන් අල්ලලා එළියට දානවා. එතකොට ඇයි ඒක නැත්තම් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ලෝකෝත්තර මාර්ගයේ වඩනවා හෝ උපදිනවා කියලා කියන්නේ අපි ඒ ඕන එකක් ඉවසගෙන ඕන තැනක ඉන්නවා කියන එක නෙමෙයි. වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා කියන එක. ඒක තමන් ගැටෙන්නේ නැති වෙන්න කරන එක තමන්ගේ කෙලෙස්ේ දුරු කිරීම තුළින් කරගන්නට තරම් තමන් දක්ෂයෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒකට තමයි අපි දක්ෂ වෙන්න ඕනේ. ඉවසගෙන ඉන්න එකට නෙමෙයි දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේ තැනකදී අපි අපේ හිත පාරගන්නේ නැතුව ඒ දේවල් වැළැක්වීමට තමයි අපි උත්සාහවත් වන්නට ඕනේ. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. සිතක් හටගෙන නැති වී නව සිතක් පහළ වීම අතර කාලපරතරයක් තිබේද ඒක කුමන කරුණක්ද කියලා. කාලපරතරයක් කියන්නට බැරි තරම් සුළු කාලපරතරයක්. අපිට කාලපරතර අතරින් බෙදෙන ඊටාම සියුම දේ තමයි චිත්තක්ෂණයක් කියලා කියන්නේ. චිත්තක්ෂණයක්. ඒක තප්පරයක් ඇතුළත චිත්තක්ෂණ කෝටි ප්‍රකෝටි ගණනක් හටගෙන නැති වෙලා යනවා. එතකොට චිත්තක්ෂණයක තියෙන සියුම් බව ඔබට හිතා ගන්නට පුළුවන්. ඒ චිත්තක්ෂණයක් කියලා කියන්නේ එක හිතක කාලය. ඊළඟ මොහොතේදී අලුත් හිතක් උපදින. ඒක ඒ තරම් සිත කියන ධර්මය ඊටාම සියුම් ධර්මයක්. ඒ වේගෙන් හටගෙන නැති වෙන නිසාම තමයි පින්නතුනේ අපිට මේ සිත එක දිගට තියනවා කියන එක පේන. වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහන්නේ මේ රූපය තව ඕලාරිකයි රළුයි මේකේ මේ මේ රූපය කියන එක වෙනස් වෙනවා කියන එක හරි පේනවා. මහන්නේ මේ හිත වහා බිඳෙනවා. ඊටත් කලින් විදිලා යන දෙයක් හිත කියලා කියන්නේ. රූපේ බොහෝ කාලයක් තිස්සේ හෝ තියෙනවා පේනවා. ඒක රූපේ නැති වෙලා යනවා. නැති වෙනවා කියන එකත් පේන. හැබැයි හිත කියන එක ඊටත් වඩා සියුම්ම බිඳිලා යනවා. ඒ නිසා හිත කියන එක මොහොතින් මොහොත නැති වෙන දෙයක්. හිත තමයි කුඩාම දේ චිත්තක්ෂණයක් කියලා කියන්නේ. අන්නේ එක සිතක කාලපරතරය. ඒක වෙන මනින්න දේවල් ඇත්තේ නැහැ. ඒක මනින්න දේවල් නැහැ, මිනි නැහැ. චිත්තක්ෂණය තමයි මනින මිම්ම. ඒක තමයි සියුම්ම දේ. ඒක තමයි චිත්තක්ෂණයක් ඇටියට අනිත් දේවල් මනින්නේ. රූපය ආශ්‍රය මනින්නේ චිත්තක්ෂණ වලින් ඒ නිසා. ඒ නිසා චිත්තක්ෂණ වශයෙන් කතා කරන්නේ ආය කාලය ගැන කතා කරනකොට එක මොහොතක් ගණනය කරන්නට බැරි තරම් ප්‍රමාණයක්. කලුසුදු කර්ම කියන එක පැහැදිලි කරලා දෙන්නට කියලා කියනවා. එතකොට ඒ කලුසුදු කර්මයන්ගේ ස්වરૂපය පිළිබඳව. කලු කියලා කියන්නේ අකුසල ධර්ම, සුදු කර්ම කියලා කියන්නේ ශුක්ල කර්ම. සුදු කර්ම කුසල කර්ම කියන එක. මේ තමයි කළු සුදු කර්ම. එතකොට මේ දේවල් විපාක පිණිස පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කළු කර්ම වල දේවල් වලට අකුසල විපාක හැටියට විඳින්න අත්විඳින්නට වෙන දේවල් සුදු කර්ම වල දේවල් කුසල කර්මයන්ගේ විපාක හැටියට සුදු කළු මිශ්‍රව කරපු දේවල් සුදු කළු මිශ්‍ර විපාක හැටියට විඳින්නට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට මේ විදිහට තව ප්‍රශ්න ගණනාවක් යොමු වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නයන්ට අපි ඊළඟ දවසේදී මේ ප්‍රශ්නේ තවත් බොහෝ කරුණු කාරණා තිබෙනවා. නමුත් ඊළඟ දවසේදී අපි එය තවදුරටත් පැහැදිලි කරගන්නට අදහස් කරනවා. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී ශ්‍රද්ධාවෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබස්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.